විසි දෙවන පරිච්ඡේදය විශාකා කල්යාණි මිහිණින් වහන්සේගේ පැමිණීමෙන් පසු සංගායනාවේ කටයුතු නිසි සැලසුමකට සිදු වීගෙන යයි. ආනන්ද හිමියන් බුද්ධ දේශනාව පිළිවෙලින් දේශනා කරන අතර භානක භික්ෂූන් වහන්සේලා Tamanගේ පුහුණු මනසින් ඒ සියල්ල මතකයේ සටහන් කර ගනිති. වේහාර කඳපාමුල එලිමාන් බිමක විශාල කටයුත්තකට මුල පුරා ඇති බව එහි වූ සෑම දිනාටම දක්නට ලැබිනි. රාතුන් වහන්සේලා මොහොතක් ඒ දෙස බලා සිටිති. ගොඩනැගිලි ඉදිකිරීමට අවැසි අමුද්‍රව්‍ය යෝසුලුව කරත්ත පුරවා වැඩබිමට පැමිණේ. මෙම ව්‍යාපෘතියට සිය ගණන් සේවක සේවිකාවන්ද යොදවා ඇත. කඳු මුදුනේ සිටින අයට කුතුහලයක් ඇති කරවමින් දිනෙන් දින එහි වැඩ කටයුතු සිදු කෙරෙයි. ඇතමුන් එය මෙසේ විය හැකි. නෑ මෙසේ විය හැකි. වාද කළද කිසිවෙකුත් හරිහැටි සිදුවන්නේ කුමක්දැයි නොදනී. මහා කස්සප හිමියන් ඒ පිළිබඳව දනිතත් ඒ බව නොපෙන්වයි. උන්වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ කළ එකම දේ නම් මුනිවත රැකීමයි. එහි සිදුවන දේ පිළිබඳව දන්නා දිවස් ඇති රහතුන් වහන්සේලාද කිසිවෙකුට කිසිවක් නොපවසිතී. සති දෙකකට පසු එක් සැදෑවක මහා කස්සප හිමි දැනුම් දීමක් කරයි. පහත විවර පිම්පෙතේ කුමක් සිදුවන්නේ දැයි ඔබ වහන්සේලා කුතුහලයෙන් සිටින බව මා දන්නවා. ඔබ වහන්සේලා විමසෝ විට මා නිහඬවත රැකීම ගැන කමා කරන්න. නමුත් මා රහස රැකගන්නට පොරොන්දු වුණා. ඔබ දකින්නේ ඒ අසිරිමත් මණ්ඩපයක්. එය ඉදිවන්නේ අපේ ප්‍රධාන උපාසිකාවකගේ අනුග්‍රහයෙන්. හෙට දෙන උත්සවයට විශාකා මහා උපාසිකාතුමෝ සැවැත් නුවර සිට පැමිණෙනවා. වසර ගණනාවක් තිස්සේ මේ කාරුණික කාන්තාව භික්ෂුන් වහන්සේලාට ගරු සත්කාර කිරීමට තම ජීවිතයම කැප කර තිබෙනවා. උදේ කටයුතු වෙනදා පරිදිම කෙරෙනවා. හිට දහවල රැස්වීම වෙනුවට අපේ අනුකාරක සභාව ඇය සමග කුඩා මණ්ඩපයේ එක් රැස් වී ඇය බුදුන් වහන්සේ හා සම්බන්ධ වූ ආකාරය වාර්තාගත කරනවා. යමේරුකාව ඇඬවීමෙන් පසු සන්ධ්‍යාවේ රැස්වීම අවසන් කෙරිණි. හැම දිනාම විශාකාව හඳුනයි. ඇතැම් අය ඇයව වඩාත් හොඳින් හඳුනයි. විශාකාව මෙහි සිටින සෑම භික්ෂූන් වහන්සේ නමකටම වාගේ ආහාර පාන බෙහෙත් හේත් සිවුරු අඳන ආරාම පහසුකම් ආදිය දන් දී ඇත. විශාකාවගේ සමීප මිතුරු වූ ආනන්ද හිමි ඇයව යලි දැකීමට ලැබීම ගැන සතුටු වෙයි. උන්වහන්සේ මහා කස්සප හිමියන් වෙතට ඇවිද આવුත් ඇගේ පැමිණීම රහසක්සේ තබා ගත්තේ ඇයිද? යයි විමසයි ආනන්ද හිමියනි ඈ මගෙන් එම ඉල්ලීම කළා. ඇයට වමනා වුණා එය මවිතයක් කරන්නට විශේෂයෙන්ම ඔබ වහන්සේට මා ඉතින් ඇයට පොරොන්දු වුණා. කෙසේ වුවත් ඈ හෙට උදෑසන පෙරහැරින් පැමිණෙනවා. මට විශ්වාසයි. මහා කස්සප තෙරුන් සිනාසෙමින් පවසයි. ආනන්ද හිමියන් හා අනිකුත් රාතුන් වහන්සේලා ගුහා සංකීර්ණයේ තම තමන්ගේ කුටි වෙතට යයි. ඒ සංධ්‍යාවේ අනුකාරක රැස්වීම නොපවත්වන්නට ඔවුහු තීරණය කර තිබේ. ඊට හේතුව විශාකාව හා බුදු හිමියන් අතර වූ අන්‍යෝන්‍ය සුහදත්වයේ පිළිබඳව ඇගින්ම ඇසීමටයි. පසුදා අලුයම ආනන්ද හිමි කතිකාසනයේ වෙතට පැමිණ අනුකාරක සභාවේ විෂයට අදාළ සූත්‍රයක් දේශනා කරයි. එක් වතාවක බුදුහිමියන් සැවැත් නුවර පෙරදිග උයනෙහි වෙසෙන විට විශාකාවගේ මැදුරට වැඩියහ. බුදුහිමියන් ඇගෙන් මෙසේ විමසුවා. විශාකාවනි ස්ත්‍රියක් සතර ගුණාන්ගෙන් යුතුයනම් ඇය මෙලව ජය ලැබ මෙලව ජීවිතය සාර්ථක කරගනි. ඒ සතර මොනවාද? විශාකාවෙනි ස්ත්‍රී තොමෝ එගේ කටයුතු හරිහැටි කරමින් තම සේවක සේවිකාවන් හරිහැටි පාලනය කරමින් තම සැමියා එකඟවන ආකාරයට හැසිරෙමින් ඔහු උපයන දෙය රැකගනී නම් ඈ ජයගනී. නමුත් ඈ වෙනත් ಗುಣ සතරකින් යුතු වී නම් ඈ පරලොව ජයගෙන පරලොව සාර්ථක කරගනී. ඒ ಗುಣ මොනවාද? විශාකාවෙනි ස්ත්‍රියක් ශ්‍රද්ධාවෙන්ද සීල ගුණයෙන්ද දානයෙන්ද ප්‍රඥාවෙන්ද අගතන්පත් වූ විට ඇය පරලොව ජයගනී. ස්ත්‍රියක් ශ්‍රද්ධාව ප්‍රගුණ කරන්නේ කෙසේද? ඒ තථාගතයන් වහන්සේගේ ගුණ පිළිබඳ මෙනෙහි කිරීමෙනි. එමෙන්ම පංචශීලය අනුගමනය කිරීමෙනි. ඇය දානෙන් අගතැන්පත් වන්නේ කෙසේද? ඇය නිවසේහි වෙසෙද්දී ලෝභකම දුරු කර නිදහස්ව ත්‍යාග්‍යවන්ත වෙමින් විවර වූ අත්ලෙන් පිනට දෙයි. අනිකුත් අය හවුල් කරගෙන පිනට දී සතුටු වෙයි. ස්ත්‍රියක් ප්‍රඥාවෙන් අගතැන්පත් වන්නේ කෙසේද? ඇය සංස්කාරයන්ගේ ඇතිවන නැතිවන ස්වභාවය හඳුනාගනී. ඒ විනිවිද දකිනා විදර්ශනා ඥානය ඇද්ද එයින් සියලු දුක සිඳීමේ මාර්ගය වටහා ගනී. ආනන්ද හිමියන් උදෑසන දේශනාව අවසානයේදී මහා රහතුන් වහන්සේ පටු මගදිගේ කඳු බෑවුමේ ඇති පහත විවර පිම් පෙතට ගමන් කරන්නට විය. ඒ විශාකාවගේ දානෝත්සවයට කලට වේලාවට සහභාගී විය යුතු නිසාමය. ඔවුන් මාලිගාවක් වන් අලුත් මණ්ඩප වෙතට එන විට එය පෙනෙන්නේ අද දානය උදෙසාම විශේෂයෙන් නිම වුණා මිනි. විශාකා උපාසිකාව පරිවාර කතුන් 300ක් පමණ සමග දොරටුවේහි බලා සිටින්නීය. මේ හැමදෙනම ඇගේ ඥාති ස්ත්‍රීන්ය. ඇගේ දූවරු මිනිපිරියන් ලේලිවරුන් හා ඔවුන්ගේ දූවරුන් ඒ අතර වෙති. දැන් විශාකාවගේ වයස 50ක් තරම් වෙයි. නමුත් ඇයට දැනටම පුතුන් දසදෙනෙක් හා දියණියන් දසදෙනෙක් වෙයි. ඇය සවස සභාවේ දිටු සමාජිකයන් අතරින් ගෞරවයෙන් පිළිගන්නේ බිම වැඳ වැටි නලලතත් ඔවුන්ගේ දෙපා මැත්තේ තබමිනි. ඇගේ පිරිසේ අයද ඈ අනුගමනය කරති. ඒ භික්ෂූන්ට ගෞරව කරන ආකාරය ඇය ඔවුන්ට උගන්වා ඇති හේිනි. ඇගේ මුහුණෙන් ප්‍රභාව පරාවර්තනය වන්නේ ඈ යහපත් ගුණවත් සිල්වත් හා ත්‍යාගවන්ත ජීවිතයක් ගත කරන බැවිනි. විශාකාව මහා යතිවරයන් අමතා පවසන්නේ මම මේ බිම ලබාගත්තේ අජාත සත්තු රජතුමාගෙන් මා මෙතන තවත් ආරාමයක් තනවනවා. මේ මණ්ඩපය එහි මධ්‍ය කොටසයි. මා හිතනවා අනාගතයේදී මෙය ශාසනික කටයුතු වලට වැදගත් ස්ථානයක් වේවි කියා. ආනන්ද හිමියන්ට කළ හැක්කේ මේ විසිතුරු ලෙස සරසන ලද පියස දෙස හිසසලමින් බැලීම පමණි. විශාකාව පිළියෙල කළ දාණය අජාත සත්තු රජුන් හෝ කාල සිටු පුත්තා සුජාතාව හෝ පිළිගන්නු දාණය හා සම කළ හැකි නොවේ. ඒ නිතතින්ම විශාකාව භික්ෂූන් වහන්සේලාට අවසි හැම දෙයක්ම සොයා බලා දන් දෙන නිසාය. ඇය අග්‍ර උපාසිකා තනතුරද ලබා ඇත්තේ එහි නිසා වන්නට ඇති. භික්ෂූන් වහන්සේලා හිඳගෙන පිරිත් සජ්ජායනාව ආරම්භති. විශාකාත් ඇගේ පවුලේ උදවියත් දොහොත් මුදුන් දී සවන් දෙති. පාරිශුද්ධ වූ සූත්‍රයන්ගෙන් නික්මෙන අසිරිමත් තරංගයන්ට සාවධානව සමන් දෙන්නේ සම්පූර්ණයෙන්ම ඒවා උකහා ගනිමිනි. දානය සාංගික කළ පසු විශාකාව වඩාත් දෙටු භික්ෂුන් වහන්සේලාට සියතින්ම දන් පිළිගන්වන්නීය. අනෙක් භික්ෂුන් වහන්සේලාට පිදෙන බෙදෙන දේද උවමනාවෙන් සොයා බලන්නේය. මෙම මහෞත්තම කාර්ය අවසානයේ අනුකාරක සභික සමාජිකයන්ද මතකධාරී භික්ෂූන්ද විවේක සුවය සඳහා මණ්ඩපයට යති. රහතුන් වහන්සේලා නව නමක් ගොඩනැගිල්ලෙහි උතුරු කෙළවර ඇති තේක් ලීයෙන් කරන ලද කාශ්මීර බොමු තුරුණෙන්ද සේද කුසුමෙන්ද වැසුණ විශේෂ වේදිකාව මත අසුන් ගනිතී. විශාකාවගේ පරිවාර කාන්තාවන්ද හැම දෙන සරල රන් අබරණින් හා සුදු කපු සලුවෙන් සැරසී වේදිකාව අසල හිඳගන්නේ විශාකාවගේ කතාව අසන්නටයි. මහා කස්සප හිමියන් කතා කරයි. විශාකාවෙනි අද දානය පිළිගැන්වීමට ඔබ මේ තරම් දුරක් ගෙවා පැමිණීම ගැන සියලු භික්ෂූන් වෙනුවෙන් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. බුදුන් වහන්සේ ගැන ඔබගේ මතකයන් අප සමග බෙදා ගැනීමට අද හොඳම දවසයි. අද මගේ ජීවිතයේ වැදගත්ම දවසක්. ඔබ වහන්සේලාට දන් පිළිගැන්වීම හා මේ රැස්වීමට සහභාගී වෙන්න ලැබීමද වාග්යක්. බුදුන් වහන්සේ දශක කිහිපයක සිට මා පුද්ගලිකව හඳුන්වනවා. උන්වහන්සේගේ මහා පරිණිර්වාණය දක්වාම ඊටාම සමීප මිතුරියක්ව ඇසුරු කරන්නට අවස්ථාව උදා වුණා. දැනුත් උන්වහන්සේ මෙහි නැති අඩුව මට දැනෙනවා. ඉතින් අද උන්වහන්සේ ගැන කතා කිරීම මගේ හිතට අපමණ සහනයක්. යයි විශාකාතුමෝ පවසති. ආනන්ද හිමි කතා කරයි. විශාකාවන්ගේ කතාවට පෙරවදනක් ලෙස මා කියන්නට කැමැතියි විශාකාව පෙර භවයන්හි එසේම ඇගේ මුතුන් මිත්තන්ගේ හා දෙමාපියන්ගේ පෙර භවයන්හි ඒ අය බොහෝ පින් රැස් කරගෙන තිබෙනවා. මෙයින් ඇගේ ආධ්‍යාත්මික දියුණුව පමණක් නොවේ එයින්ම ඇය බුදුහිමියන්ට හා භික්ෂුන් වහන්සේලාට නිමක් නැති සේවාවන් කරමින් තවත් පින් රැස් කරගන්නවා. මෙම හැකියාව ඇයට උදා වීමට ඇය උපතලද ආකාරයද පරිසරයද හේතු වෙනවා. ඇය තම ධනය හැම විටම නැනතිව උපයෝගී කරගත්තේ ශාසනයට සේවයක් කිරීමටයි. අප හැමදෙනාම මේ හේයින් ඇයට ණය ගෙතී. විශාකාව ඇගේ දෑත් එක්කොට වැඳ දෑස් වසා අනද හිමියන්ගේ කාරුණික වදන් අගයයි. විශාකාවනි කරුණාකර ඔබතුමියගේ කතාව අරඹන්න. ඔබට මුලින්ම අප බුදුහිමියන් මුණ ගැසුනේ කෙසේද? මට හත් හැවිරි දිවියේදීම බුදුන් වහන්සේ මුණ ගැසුණා. මා උපන් අංගරට බත් දිය නුවරට උන්වහන්සේ වැඩියා. බුදුන් වහන්සේ බොහෝ විට කෙනෙකුට උපකාර කිරීමට සිය චාරිකාවන් යොදා ගන්නවා. මේ වතාවේ උන්වහන්සේ වැඩියේ සේලනම් බ්‍රාහ්මණයෙකු වෙනුවෙන් මගේ මුත්තනුවන් වූ මෙන්ඩක සිටානන් බිම්බිසාර රජුන්ගේ ධනවත්ම සිටුවරයින් පස් දෙනාගෙන් කෙනෙක්. ඔහු බුදුන් වහන්සේ භද්දිය නුවරට ආභව ඇසුවාම මට කීවා "දුවේ ගිහින් බුදු හිමියන්ව පිළිගන්න. එසේ කිරීමෙන් ඔබට ඔබේ පවුලේ හැමට පින්නත් වේවි." කියා ඒ හත් හැවිරිදි ලාබාල වියදීම පවා බුද්ධ යන වදන ඇසෙන විටම මගේ හදවත ගැඹුරේ දෝන්කාර දුන්නා. මම ඒ මොහොතේම මුත්තනුවන්ගේ ඉල්ලීමට එකඟ වුණා. මම පරිවාර කතුන් හා සේවිකාවන් සිය ගණනක් සමග අස්රතවල නැගී එහි ගියා. අප බුදුන් වැඩ සිටින ස්ථානයට ලන්නන විට මට සිතුණා මේ ආකාරයට අස්රියක නැගී යාම උන්වහන්සේට කෙරෙන අගෞරවයක් කියා. ඉතින් අපි මදක් ඈතින් අස්ත්‍රියෙන් බැස බුදුන් වහන්සේ වෙතට පා ගමනින්ම ගියා. මගේ මුත්තනුවනුත් මාත් සමග මගේ අතින් අල්ලාගෙන ගමන් ගත්තා. අප බුදුහිමියන් වෙතට ආවිට මම උන්වහන්සේට নমස්කාර කළා. මගේ මුත්තනුවන් හා පරිවාර පිරිසත් එසේම කළා. අපි සැවම හිඳගෙන උන්වහන්සේගේ ධර්මයට සවන් දුන්නා. උන්වහන්සේ කතා කළේ සත් හැවිරිදි වූ මට වැටහෙන ආකාරයට සරල වදනින්. ඒ වදන්නසා මා සෝවාන් ඵල ලැබුවා. සතුටටපත් මුත්තනුවන් මගේ පරිවාර පිරිසත් සේවිකාවනුත් හැමදෙනාම සෝවාන් වුණා. මගේ මුත්තනුවන් ඊටාම උනන්දුවෙන් බුදු හිමියන්ට ආරාධනා කළා. පසුවදා ඔහුගේ මන්දිරයේ දාණයට බුදුන් වහන්සේ නිහඬවම ආරාධනය පිළිගත්තා. මුත්තණුවන් කිසි දෙයක් බාගෙට කරන අයෙක් නොවේ. ඉතින් ඊළඟ දින 15ේම ඔහු මහා දන් පිළියෙල කළා. බුදුන් වහන්සේ බද්දිය නුවර සිටි හැම දිනකම උන්වහන්සේගේ අවශ්‍යතා සපුරන්නට මගේ මුත්තණුවන් සැදී පැහැදී සිටියා. මේ බුදුන් වහන්සේ මුල්ම හමුවේදී ඔබට හැඟුණ දේ අපට කියනවාද යැයි මහා කස්සප හිමි ඉල්ලා සිටී. විශාකාවගේ දැස් කඳුලෙන් පිරෙන්නේ බුදු හිමියන් සිහිපත් කරමිනි. ඒක වචනෙන් විස්තර කරන්නට බෑ. මුලින්ම බුදු හිමියන් හමු වූ මොහොතේ මෙලොව කිසිම තැනක නොවෝ විරෝ මහා උත්තමයෙකු හමුවේ සිටිනා බව නම් දැනුණා. උන්වහන්සේගේ දැස් වලින් දයාව කරුණාව වෙහිදී ගියා. උන්වහන්සේගේ ශරීරයෙන් විහිදුණු ෂඩ් වර්ණ දැකීමෙන් මා උදම් වුණා. ඒ අතිශය ප්‍රභාවෙන් මා වැසුණා. ඒ සැනසුම් සුවය සාමය කතරම් දෙයක් මට එතනින් යන්නට සිතුනේත් නැහැ. උන්වහන්සේ කතා කළ මිහිරි හඬ මගේ හදවත සැනසීමටපත් කළා. එදින උන්වහන්සේ මගේ පියා මව හා සමීපම මිතුරන් බවට පත් වුණා. බුදුන් වහන්සේ මොහොතකට මගේ දැස් දෙස බලද්දී ඒ ගලා ආ බලගත්ු ශක්ති ධාරාවෙන් මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. එවන් මහිමෙන් යුත් තවත් අයෙක් වෙන ජීවත් වෙලා නැහැ. මාතරම් වාසනාවන්ත කෙනෙක් මේ මිහිපිට තවත් නැහැ කියලයි මට හැඟුණේ. උන්වහන්සේ දැක හඳුනා ගැනීමෙන් මා උද්‍යෝගෙන් හා ආත්ම විශ්වාසයෙන් පිරී ගියා. උන්වහන්සේගේ ශාරීරික ලක්ෂණ ගැන බොහෝ වදන් පවසා තිබෙනවා. ඒ නිසා ඒ ගැන දැන් තවත් කතා කිරීමට අවශ්‍ය නැහැ. යශෝදරාව රාහුල පුතුට කී වාසේ උන්වහන්සේ මිනිසුන් අතර සිංහයෙක් විශාකාවගේ වාක් චාතුර්යෙන් රහතුන් වහන්සේලා සේම පරිවාර කාන්තාවන්ද මොහතකට තෘෂ්ණිම් භූත වෙති. ඒ හැම දෙනාම බුදුන් වහන්සේ පිළිබඳව තම තමන්ගේ මතකයන් අවදි කරති. ඔබගේ මුත්තනුවන් කෝසල රාජධානියට ගියා නේද? යයි උපාලි හිමි විමසයි. එහිමයි මගධ රට අගරජු බිම්බිසාර රජුගෙන් තම මයිලනුවන් පසේ නදී කෝසල රජුන් කළ එල්ලීමක් නිසා තමයි ඒ ගමන සිදු වුනේ. මගධ රට ධනවත්ම සිටුවරයන්ගෙන් කෙනෙක් කෝසල රාජධානියට එවන්නේයි පසේනේදී රජුන් ඉල්ලා සිටියා. බිම්බිසාර රජතුමා ඒ ඉල්ලීමට අකමැති වුණත් පසේනදී රජුන් අප්‍රසාදයට පත් කරන්නට කැමැති වුණෙත් නැහැ. බිම්බිසාර රජු තම පුරෝහිතයන් හා ඇමතියන් සමග ඒ පිළිබඳව කතා කරා. ඊට පිළිතුරක් ලෙස ඔවුන් යෝජනා කළා මහා විභෝගේ සිටානන් පස් දෙනාගෙන් එක් අයෙකුගේ පුතෙකු කෝසලයට යවන්නට ඊට රජුන් දෙදෙනාම කැමති වුණා. එයින් තේරුණේ මාගේ පියායි. ඔහු මෙතරම් දුර බැහැරකට යාමට කැමති උනේ නැහැ. නමුත් මුත්තණුවන්ගේ ඉල්ලීමත් රජුන්ගේ ඉල්ලීමත් අහක දාන්නට බැරි වුණා. මාගේ පියාගේ වෙන්ව යාම පහසු කිරීමට මුත්තණුවන් මගේ පියාණන්ට කීවා අවශ්‍ය ඕනෑතරම් වස්තු සම්පත් ගෙන යන්නට කියා. ඉතින් අකමැත්තෙන් හෝ මගේ පියා එකඟ වුණා. මා හත්වැනි වියේදී මගේ පියා අපේ පවුලේ සියලු දෙනාවම කෝසල රාජධානියට කැටුව ගියා. අපේ අලුත් නුවර ආරම්භ කළේ එතනදී. සැවැත් නුවර අපේ පවුලේ හැම දිනාටම හා අවශේෂ පිරිසේ හැම දිනාටම ජීවත් වීමට ප්‍රමාණවත් උනේ නැහැ. මේ නිසා ඔහු පසේනදී රජුන්ගෙන් නගරයට පිටතින් ඉඩමක් ඉල්ලා සිටියා. ඔවුන්ට විසිර සිටීමට ඉඩකඩ ඇති විදියට ලැබුණ ඒ භූමි ප්‍රදේශය සාකේත නුවර බවට පත් වුණා. මා විවාහපත් වනතුරුත් සිටියේ එහිය. මගේ පියා අපට ජීවත් වීමට විශාල මන්දිරයක් නිර්මාණය කළා. අපට ගොවි කටයුතු කිරීමට විශාල පිරිසකුත් සේවයට ආවතේවයට දහස් ගණන් පිරිසකුත් සිටි බැවින් ඔහු ඒ අයටත් නිවාස තනා දුන්නා. ඒ හැරෙන්නට ධාන්‍ය ගබඩාවත් ගොවි ගබඩාවත් ස්ථාලයක් පාසලක් සහ නොයි ගොඩනැගිලි නිම කළා. සාකේත නුවර වර්ධනය වූයේ මේ පවුලේ ඉඩකඩම් වටායි. විවාහය ගැන කතා කරද්දී ඔබට ඔබේ ස්වාමි පුරුෂයා මුණ ගැසුනේ කෙසේද? බද්දේ හිමි විමසයි. සාවත්තියේ මිගාර සිටානන්ගේ පොත් පූර්ණවර්ධන නිසි වයසට එළඹ සහකාරියන් ගැන සිතන්නට වුණා. ඉතින් ඔහුගේ පියා තම පුතුට සුදුසු බිරිඳක් සොයන්නට කියා සෑම දේශයකටම දූතයන් යවුවා. ඒ අය මුලින්ම සොයා බැලුවේ සාවත්තියේ. නමුත් සුදුසු අයෙක් එහි සොයා ගන්නට බැරි වුණා. ඊළඟට නගරයෙන් පිටත සොයද්දී සාකේත නුවරට ආවා. ඔවුන් සාකේත නුවරට එන විට මමත් මිතුරියනුත් කෙලිසෙල්ලම් කරමිනුයි සිටියේ. ඔවුන් අප සමීපයේ වූ පොකුණු තෙරක විවේක ගන්නට නතර වුණා. හදිසියේම මහා වැස්සක් වැටෙන්නට පටන් ගත්තා. මගේ මිතුරියනුත් සේවිකාවෝත් සෙවණක් සොයා දුවගෙන ගියා. නමුත් මම දුවන්නේ නැතිව සෙමින් සෙමින් සෙවන් දෙන මණ්ඩපයට පියමෙන්නා. මගේ මිතුරියෝ මගේ නම කිය කියා හඬගාමින් මා තෙමි තෙමි එන හැටි බලා සිටියා. මා සංසුන්ව වැස්සේ තෙමි තෙමි ඇවිද එන හැටි මිගාර සිටුතුමාගේ දූතයෝ බලා සිටියා. ඊළඟට මා වෙතට ඇවිත් ඇසුවා. "එයි මා දිව්වේ නැත්තේ" කියා. මා ඔවුන්ට කීවා "සලුපිලි ඇඳුම් පහසුවෙන් සොයාගත හැකි. නමුත් වැස්සේ දුව ගියානම් මා වැටි තුවාලවන්නට තිබුණා කියා හිතන්න පුළුවන්ද මා එහෙම දෙයක් කියාවිය කියා විශාකා තමාටම සිනාසෙද්දී අන් අයද හිස සලමින් සිනාසෙති රාතුන් වහන්සේලා තවමත් මදහාසය පාන්නේ තමන් වහන්සේලා බොහෝ කල් සිට කල්යාණ මිතුරියකසේ ඇසුරු කරන මාතාවගේ කතාව රසවිඳිමිනි. මං හිතන්නේ ඒ අය මගේ පිළිතුරට පැහැදුනා කියායි. ඒ අය මාවට චාරිත්‍රානුකූල තිරපට ඇඳ වසා මා නිවසට ගිය පසු ඒ අය මාගේ පියා දකින්නට ඒ වේලාවෙම ඇවිත් විවාහ යෝජනාව කළා. ඔවුන්ගේ මේ යෝජනාවට ඔබේ පියාණන් මොනවාද කීවේ? උපාලි හිමි විමසයි. මිගාරගේ පවුල අපේ පවුල හා ධනයෙන් සම කරන්න බැරි වුණාට ඒ අය උපතින් සමාජ මට්ටමින් අපට සමයි. ඉතින් මගේ පියා දූතයන්ට කීවා Taman යෝජනාව පිළිගන්නා බව මිගාරට ගිහින් කියන්න කියා. තම පුතාට සුදුසු සහකාරියක් සොයා ගැනීම ගැන මිගාර සිටුතුමා අපමණ සතුටු වුණා. මිගාර සිටානෝ මගේ පියාට වහාම පණිවිඩයක් එව්වා මාව කැන්දාගෙන යන්නට එනවාය කියා මගේ පියාණන් කීවා මංගල්‍යයට දෑවැද්දට අවශ්‍ය කටයුතු හැම දෙයක්ම නොවලහා කරන්නම් කියා ඒ වගේම මිගාරට කියා යවුවා ඒ සිටුමැදුර මා වෙනුවෙන් පිළියෙල කරන්නට කියා ඔබේ විවාහ මංගල්‍ය හරිම උත්කර්ෂවත් බව මා අසා තිබෙනවා යැයි අනුරුද්ධ හිමි සිනාසී පවසයි. මගේ අනාගත මාමණ්ඩිය මිගාඩ සිටුතුමා පසේනදී රජුන් හමුවන්නට ගියා මේ මංගල්‍යයේ සැලසුම් ගැන කීමට. රජතුමා පැවසුවා පවුල් දෙකටම ගෞරවයක් වශයෙන් තමනුත් මංගල්‍යයට සහභාගී වන බව. එහි ප්‍රතිඵලයක් ලෙසට මගේ පියාණන් රජතුමාටත් ඒ මුරකාරයන්ටත් අපේ නෑ හිත මිතුරන්ටත් රජගහ නුවර සිට පැමිණි සියලු දෙනාටත් සැවැත් නුවරින්නා මිගාර සිටුතුමාටත් පවුලේ සියලු දෙනාටත් කෑම බීම දෙමින් ඔවුන් පිනවමින් සංග්‍රහ කළා. රජතුමා අන් අයට කරදරයක් වන්නට කැමැති උනේ නැහැ. නමුත් මගේ පියා කියා සිටියා එය තමාට ගෞරවයක් බවට. මගේ රන්වන් මංගල ඇඳුම පිළියෙල කරාට පසු මා මගේ මනාලයා සමග උත්සවාකාරයෙන් ඒ නිවසට ගියා. ඒ යන්නට මොහොතකට පෙර මගේ පියාණන් මා පසෙකට කැඳවා මගේ සැමියාටත් ඒ පවුලේ උදවියටත් සැලකිය යුතු ආකාරය ගැන උපදෙස් 10ක් දුන්නා. අප දැන සිටියේ නැහැ මිගාර සිටුතුමා අනෙක් මෙදිරියේ සිට මේ සියල්ල අසා සිටි බව. පසුව මිගාට සිටුතුමා මට දොස් කීවා. මා ඒ ගැන පසුව කියන්නම්. විශාකාවෙනි ඔබේ පියාණන් එම අවවාදයේ දීම ඊටාම නැනවත්. එසේම ඔබේ මාමණ්ඩියගේ නිවසට ඔබව යවන විට ඒහා සමගම ඔබව බලා කියා ගන්නට ඔබගේ විශ්වාසවන්ත සේවිකාවන් අට දෙනෙකුත් පිටත් කර යැවීම පියාණන් කළ නැනවත් දෙකි ආනන්ද හිමි පවසයි. ඉතින් මේ කැන්දාගෙන යාම ගැන පවසන්න. මා පැලඳි මේල පළඳනාව රණින් මාණික්කයෙන් හා සියුම් රේන් දෙවිල්ලුදෙන් කළ එකක්. එයට මගේ පියා රන් කහවණු කෝටි ගණනාවක් වැය කළා. වෙනක් මේල පළඳනා එකක්වත් මේට සම කරන්නට බෑ. විශාකා පවසන්නේ තම සුන්දර දියණියන් දස දෙනා දෙසටම සිනහාවක් පාමිනි. ඊළඟට පසේනදී රජතුමා හා සියලු මංගල සභාව ඉදිරියේදී මගේ පියා මට රන් පිරවූ ගැල් 154කුත් සේවිකාවන් 500කුත් සයින්දවයන් අදිනා අශ්වරත 500කුත් මගේ යුග දිවියට අවශ්‍යයි සිතුන අනෙක් සියලුම දේවලුත් දායාද ලෙසින් දුන්නා. මගේ අලුත් නිවහනට යන්නට පෙර ආතුව මගේ පියා සිය ගවපල්ලන්ට උපදෙස් දුන්නා. ගවගාල් දොරටු විවර කර අගනාම ගවයන් මගේ රතවලට බඳින්නට ඊළඟට සේයක් නොව දහස් ගණන් කිරි එළඳෙනුන්ද ගවයන්ද අපේ පෙරහැරට එකතු කළා. මාත් මගේ ස්වාමි පුරුෂයාත් පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් ගත්තා. අශ්වරත, ගවරත හා සේවිකාවන් ඒ පසුවට ආවා. ඊළඟට අනෙක් සියලු සතුන් මේ මහසෙනක මාර්ගයේ සැතපුම් හතරක් පමණ දිගට නගරයට ඇති දොරින් අඩක් පමණ දිගට විහිදුණා. ඔබතුමිය සාවත්තියට එන්නට ඇත්තේ හරිම උත්කර්ෂවත් ආකාරයටයි පුන්නහිමි පවසයි. එහෙමයි විශාකා සිනාසෙයි මා නගරයට පැමිණියාම හිතුවා අස්ත්‍රියෙන් නැගිටිනවාද හිඳගෙනම ඉන්නවාද කියා. ඊළඟට මගේ අගනා මේල පළඳනාව මතක් වී මා හිතුවා එය හැම දිනාටම පෙනෙන්නට නම් මා නැගිට සිටිය යුතුය. නුවර වැසියන් අත්වනමින් මල් විසි කරමින් සතුට ප්‍රකාශ කළා. ඔවුන් මේල පළඳනාව ඊටාම අගේ කළ බව මා දැක්කා. යයි විශාඛාතුමෝ පවසති. එදින මගේ සැමියා මා ගැන ඊටාම ආඩම්බර වුණා. ඒ වගේම මගේ මාමණ්ඩිය මිගාඩ සිටුතුමාත් ආඩම්බර වුණා. මා මගේ නව මන්දිරයට ගොඩ වැදුනා පමණයි. තෑගි භෝග එන්න පටන් ගත්තා. සාවත්තියේ දුප්පත් පෝසත් හැම දිනාටම මගේ මංගල දිනයට යමක් එවන්නට අවසි වුණා. මේ හැමගේ උණුසුම ත්‍යාගවන්ත භාවය මගේ හිතට තදින් කාවැදුනා. ඔබ වහන්සේලාට දැනටම වැටහෙනවානේ මට සැබවින්ම කිසිවක්ම අනවශ්‍ය බව. ඒ නිසා මට ලැබුණ ත්‍යාග හැම එකක්ම මා සාවත්ති නුවර මිනිසුන් අතරම බෙදා දුන්නා. මා ඒ සමාජයට කළ ඒ මුල්ම දාණය හැමෝම අගය කළා. ඔබ එහි ගිය පළමු දිනේම තවත් පුණ්‍ය කටයුත්තක් කළ බව මා අසා තිබෙනවා යයි ආනන්ද හිමි හිනෙහි පවසයි. එය පුණ්‍ය කටයුත්තකටත් වඩා සත්ව කරුණාවෙන් කළ ක්‍රියාවක් යයි කිවහොත් නිවැරදි. විශාකාවද හිනෙහි මා නිදා ගන්නට සැරසුණා පමණයි. මගේ සේවිකාව ඇවිත් කීවා මගේ මාමණ්ඩියගේ විලම්භ පැටවකු ප්‍රසූත කරන්නට ලැහැස්ති කියා මා නිසලෙස හැඳ පැළඳ එක එල්ලේම ස්ථාලයට ගොස් විලඹ වෙතට ගියා. මන් සේවිකාවන්ට කීවා මට වඩාත් පැහැදිලිව පෙනෙන විදියට පහන් අල්ලන්නට ගියා. මමම අසුපැටවාට මෙලොව එළිය දකින්නට උදව් කළා. ඊළඟට සේවිකාවන් ලවා උණු දියෙන් විලඹ සෝදවා ඇගේ වෙහස වූ ගතට තෙල් ආලේප කළා. අසු පැටවා නිරෝගී පිරිමිසතෙක් ඒ සැනින්ම ඌ කිරි උරා බොන්නට වුණා. මවත් පැටියා දෙදෙනාම සුවෙන් සැපෙන් බව මා නිසකවම දැනගත් පසුව තමයි මම මගේ මැදිරියට ගියේ. ඒ ක්‍රියාව ගැන මා මණ්ඩිය කැමැත්තක් දැක්වුවේ නැහැ නේද? එහිමයි එක් අතකින් එහෙම වුණා. නමුත් මා ඒ කොටස් කියන විට ඔබ වහන්සේලාට එසේ වේ ඒ සේරම හොඳකට සිද්ධ වුණ බව විශාකාව පිළිතුරු දෙයි. පසුවදා ආරම්භුණ මගේ මංගල උත්සවය දින 7ක්ම පැවතුණා. විශාකාව කතාවේ ඉදිරිය පවසන්නේය. බුදුන් වහන්සේ මේ කාලයේ ජේතවනාරාමයේ වැඩ විසුවත් මගේ මාමණ්ඩිය උන්වහන්සේට ආරාධනා නොකළේ ඔහු නිර්වත් නිගණ්ඨයන්ට උදව් පදව් කළ කෙනෙක් නිසායි මේ නිවහනේ පියසයට මගේ මුල්ම දිනේ නිසා මා පැමිණිල්ල කරේ නැහැ. නමුත් බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම ගැන මා තුළ ඔහු කෙරේ හටගත්තේ අගෞරවයක්. බුදුන් වහන්සේ මගේ ගුරුන්සේම මට ආධ්‍යාත්මික සුවය ලබා දුන් උත්තමයයි. මුල්ම දිනේ එක් අවස්ථාවක මාමා මට හඬකසා කීවා ගිහින් රහතුන් වහන්සේලාට වඳින්නේය කියා. රහතුන් කියන වචනය ඇසුනාම මා ඊටාම උනන්දුවෙන් ගියේ මේ කවුදයි බලන්නට. නිර්වත් මිනිසුන් කණ්ඩායම දැක්කාම මා හොඳටම තිකැස්සුණා. මා මාමාගෙන් ඇසුවා මේ ලැජ්ජානිති මිනිසුන් රහතුන් වන්නේ කෙසේද කියා මට මේ මිනිසුන්ගෙන් පළක් නැහැ මගේ මාමණ්ඩිය තම නිර්වත් ගුරුන් කණ්ඩායම ඉදිරියේ බලා සිටියේදී මන් හැරිලා දුව ගියා. මා හිතන්නේ ඒ ඔබ කියන නිර්වත් ගුරුන් ඔබේ හැසිරීම ගැන සිටුතුමාට පැමිණිලි කරන්නට ඇති. ඔබව ගෙදෙනින් නිරපන්න කියා බල කරන්නට ඇති. සමහර විට ඔබ බුදුන් වහන්සේගේ උපාසිකාවක් නිසා ඒ අය අසතුටු වන්නටත් ඇති. සිටුතුමාගේ උදව් නැතිව යාවී කියා ඒ අය බයවන්නටත් ඇති. උපාලි හිමි පවසයි. ඒ අය මට අමනුෂ්‍යෙක් කියලා කීවා. විශාකාව සිනාසෙයි. මගේ මාමණ්ඩිය තම නිර්වත් කුරුන් සනසන්නට තැත් කළේ මා ලාබාලයි කිසිම දෙයක් දන්නා අයෙක් නෙවෙයි කියා. නමුත් මන් නිසා ඔහු ඒ නිගණ්ඨයන්ගෙන් අනේක වාරයක් සමාව ඉල්ලා සිටියා. මා කෙරෙහි ඉවසන්න කීවා. මේ කතාව අසමින් විශාකාවගේ දුවණියන්ද අනෙක් ඥාති ගැහැණුන්ද හොඳ හැටි සිනාසිතී. ඇගේ වැඩිමල්ම දියණිය කියන්නේ මගේ මෑණියන්ට හැම විටම ශක්තිමත් පෞරුෂයක් තිබෙනවා. කිසි විටක හිතට එන දේ කියන්නට බය නැහැ. එදා නිසකවම ඈ මගේ මුත්තණුවන්ගේ නිවසේ තම අනාගතය ගත කරන ආකාරය හිතා ගන්නට ඇති. පසුවදා මා මාමණ්ඩියත් සමග මෙය විසඳා ගන්නට හැදුවා. මා නිසා ඔහුට ලැජ්ජාවට පත්වන්නට සිදු වුණ නිසා මා විශේෂයෙන් කීපතක් උයා එය රන් බඳුනක බහා රන් හැන්දකුත් සමගම ගිහින් ඔහුට පිළිගැන්වුවා. මේ විශේෂ අවධානය නිසා සතුටු වෙන ඔහු එය රස කරමින් වෙළඳවා. ඉදිරි දොර ළඟට ගිය සේවකයෙක් මා බලාපොරොත්තුෙන් වගේ මා වෙතට ආවා. මං හැරිලා බලන විට දොරකඩ භික්ෂූන් වහන්සේ නමක් පාත්‍රය අතතිව බලා සිටියා. මා සිටියේ මාමණ්ඩියගේ දැස් දොර වෙතට එල්ලවෙන මානෙ නිසා මං මදක් ඈත් වුණා. ඔහුට ඒ භික්ෂුව පෙනෙන විදියට මා හිතුවේ ඔහුගේ හදවතේ වෙනසක් ඇති වේවේය කියා ගෞරවයෙන් භික්ෂු නමට දන් පිළිගන්වයි කියා. නමුත් ඔහු මොනවත් නොදැක්ක ගානට දැස් බඳුනට යොමු කරගෙන සිටියා. මා ඒ නොරිස්සුම් වුණා. යයි විශාකාව පවසයි. එවිට ඔබ මොකද කළේ? විශාකාවගේ ලාබාල මිනිබිරියක ඇසුවේ මිත්තණියගේ මේ ඉස්සර කතාව රස විඳිමිනි. මා භික්ෂුන් වහන්සේ ළඟට ගිහින් කීවා ස්වාමීනි මං හිස්සතුණුයි ඔබ වහන්සේට වඳින්නේ කියා මගේ මාමණ්ඩිය ජීවත් වන්නේ පිළිනු කෑම කාලා මාමණ්ඩිය මේ ඇසුනාම අසුනෙන් පැන මා දිසාවට කෑකසාගෙන ආවා ඊළඟට සේවකයන්ට කෑගැසුවා මේ කාන්තාව මගේ ගෙයින් එලවපල්ලා මා තවදුරටත් මේ කාන්තාව ඉවසන්නේ නැහැ කියා වාසනාවට මේ ගෙදර සේරම සේවකයන් මගින් යැපෙන අයයි. ඒ නිසා වචනයක් කියන්නවත් ඇඟිල්ල උස්සන්නවත් බය වුණා. යයි විශාකාව සිනාසෙමින් කියයි. මං හිතන්නේ ඔබ මාමණ්ඩියගේ තරහා හොඳටම ඇවිස්සුවා කියලයි. සෝපාක හිමි පවසයි. නිසකවම ඔව් මං ඔහු ළඟට ගිහින් කීවා ඔබ මාව මේ ගෙදර ගෙනාවේ නිකන් දිය අඳින ගැහණියක් විදියට නොවේයි මං හොඳ දියණියක් මගේ දෙමාපියන් තවම ජීවතුන් අතර මං ඔය විධානවලට අමනත වන්නේ නැහැ මගේ පියා මට විරුද්ධව නගන ඕනෑම නඩුවක් විමසන්න පුළුවන් අට දෙනෙක් එවා තිබෙනවා මං දැන් ඒ අයට අඬකසනවා ඊළඟට මගේ සේවකයන්ට කීවා ඒ අට දිනාව කැඳවාගෙන එන්නටය කියා. ඒ අය අවංක ගෘහපතියෝ ඒ අය ආවහම මිගාර ඔවුන්ට කීවා විශාකාව මේ ගෙදරට ඇවිත් තවම සතියක්වත් නැහැ. දැනටම මට නින්දා කරනවා. මං පිළුණු කෑම කන කෙනෙක්ය කීවා. අර අට දිනාගෙන් කෙනෙක් හැරිලා මගෙන් ඇසුවා මෙය ඇත්තක්ද කියා මං නැහැ යැයි කීවා. මිගාරයන් දොරකඩ සිටි භික්ෂූන් වහන්සේට දන් පිළිගන්වන්නට අකමැති වුණ නිසා මං කීවා මගේ මාමණ්ඩිය පිළුණු බත් කනවාය කියා. මන් එයින් අදහස් කළේ ඔහු මේ ජීවිතේ කිසිම පිනක් දහමක් නොකර පෙර පින්වලින් විතර ජීවත් වනවා කියලයි. වැඩිහිටි ගෘහපතියා මිගාර් දෙසට හැරිලා කීවා මේ වතාවේ විශාකා වරදක් කළා නැහැ. ඇයි ඔබ ඈ කෙරෙහි කෝප ගන්නේ? කියා මිගාර ගොත ගැසුවා. විශාකා ආ මුල් රාත්‍රියේම ඇගේ සැමියාව අමතක කරලා ගෙයින් බැහැරව ගියායි කීවා. ගෘහපතියා විශාකාවගෙන් ඇසුවා මෙය ඇත්තක්ද කියා මං එදා ඕ සිද්ධිය විස්තර කළා. ගෘහපතියා කීවා සිටුතුමනි ඔබේ ලේලිය ඔබ වෙනුවෙන් සේවයක් කළේ. එයි ඔබ එය වරදක් විදියට දකින්නේ කියා. මේ වන විට මිගාරයන් කෝපයෙන් වේගයෙන් හුස්ම හෙළමින් කීවා මං ඇගේ පියා ගැන පැමිණිල්ලක් කරන්නට කැමැති. ඔහු ඇගේ මංගල දිනයේදී ඇයට කී දේවල් 10ක් මං අසාගෙන සිටියා. ඒ වාට මං දැඩිව විරුද්ධයි. මං මේ වනතෙක් කිසි දෙයක් කීවේ නැහැ. නමුත් දැන් එය හෙලි කරන්නේ නැතිව වෙන කරන්නට දෙයක් නැහැ. ඔහු මුලින්ම කීවේ gederin ගින්දර ගෙනියන්නට එපායි කියා. අසල්වාසීන්ට ගින්දර අවශ්‍ය වුණාම එහෙම නොකර කොහොමද කියා ඔහු ඇසුවා. මං කීවා මගේ පියාණන් ගින්දර කීවේ මතු පිටින් පෙනෙන ගින්දර නොවේයි. ගෙදර ගින්දර පිටතට දෙන්නට එපා යයි මගේ පියා කීවේ. මේ ගෙදර පුත්කලික දේවල් පිට අයට කියන්න එපා කියලයි. මන් එහෙම කළා නම් ගෙදර අනවශ්‍ය ප්‍රශ්න ඇතිවනවා. මිගාරයන් කීවා ඇගේ පියා තවත් දෙයක් කීවා පිට ගින්දර ගෙට ගෙනෙන්නට එපාය කියා අපේ ගෙදර ගින්දර නැති විට පිට ගෙදරකින් නොගෙනවුත් කොහොමද කියා. ගෘහපතියා ඇසුවා විශාකා එය ඇත්තද කියා. මන් සංසුන්න සිට උත්තර දුන්නා. මගේ පියාණන් එහෙම කීවේ සැබෑ ගින්දර ගැන නොවේ. ඔහු අදහස් කළේ පිට අය පවුල ගැන කියන දේවල් ගෙදරට ඇවිත් කියන්න එපා කියලයි. මේන් ගෙදර අනවශ්‍ය ප්‍රශ්න ඇතිවනවා. මිගාරයන් ආයෙත් කතා කළා. මං ඔහුව නවත්වා කීවා ඔබ දැන් ඔය කාරණා 10ම පිළින් පිළ කියන්න යන්නේ. මන් මගේ පියා දුන් අවවාද 10ම ඔබලාට හෙළි කරන්නම්. ඇගේ දුවනියන්ද ඥාති ස්ත්‍රීහුද යලිත් සිනහසිතී තුරුණු මනමාලියගේ චරිතය ගැන මවිත වෙන රහතුන් වහන්සේලා මද සිනහා පාති. මගේ පියා තුන්වෙනියට මට කියූ දේ තමා දෙන අයට දෙන්න කියා එයින් ඔහු අදහස් කළේ Taman ගන්නා දෙය ආපසු දෙන අයට පමණක් ණයට දෙන්න. එයින් මා අමාරුවේ වැටෙන්නෙත් නැහැ. ණයකාරයෙක් වෙන්නෙත් නැහැ කියා ඊළඟට කියෝ දේ තමා නොදෙන අයට නොදෙන්න කියා ගන්නා දෙය ආපසු නොදෙන අයට කිසිවක් දෙන්න එපා කියා මගේ හොඳ හිතින් අයුතු ප්‍රයෝජන ගන්නට ඉඩ දෙන්න එපා කියලයි ඔහු එයින් අදහස් කළේ. පස්වෙනුවට ඔහු කීවේ දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කියා. එනම් ආපසු දුන්නත් නොදුන්නත් දෙන්න කියා. ඒ කීවේ නෑ මිතුරු දුප්පත් යාචක ආදීන් ආවාම අවැසි දේ සොයා බලා දෙන්න කියලයි. ඒවා ආපසු බලාපොරොත්තු වන්න එපා කියන එකයි ඒකේ තේරුම. හය වෙන්න සුවසේ හිඳින්න. එයින් අදහස් කළේ මගේ නැන්දනිය හා මා මණ්ඩිය එන විට ඒ අයට ගෞරවයෙන් නැගී සිටින්න කියන එකයි. සත් වෙන්න සුවසේ හිඳ අනුභව කරන්න. එයින් අදහස් කළේ මගේ නැන්දනියත් මා මණ්ඩියත් කෑමගෙන අවසන් වනතුරු ආහාර නොගන්න කියන එක. අටවැන්න සුවසේ නිදන්න ඒ අයගේ උවමනා එපාකම් සපිරුවාට පසු නින්දට යන්න කියලයි එයින් අදහස් කළේ. නමවැන්න ගිනි පිරිමසන්න. එයින් මගේ පියාණන් අදහස් කළේ මගේ සැමියාත් ඔහුගේ දෙමව්පියනුත් වේස මහන්සි වී උපයා සපයා ඇති ධනය වස්තුව ආරක්ෂා කරන්න කියන එකයි. අවසාන අවවාදය ඇතුළත දෙවියන් පුදන්න ගෙදර දෙවියන් වැඳිය පිදිය යුතු බවයි. එනම් ස්වාමියා හා ඔහුගේ දෙමෝපියන්ට ගරු කරන්න කියන එකයි. එක් වැඩිහිටියෙකු අප්‍රසන්නතාවයෙන් බලා ඇසුවේ සිටුතුමනි ඔබේ දොරකඩට එන භික්ෂූන් වහන්සේලා ගණන් නොගෙන හිඳ සතුටු වන්නේ කෙලෙසද කියායි. මිගාරයන්ට ඒට පිළිතුරු දෙන්නට වදන් සොයාගන්නට බැරි වුණා. මේ ගෘහපතීන්ගේ නායකයා එවිට කීවා විශාකාවට විරුද්ධව විනත් පැමිණිලි ඔබ ළඟ තිබෙනවාද කියා නිර්දෝෂ ඇයව gederin නිරපන්නට තැත් කරන්නේ ඇයි කියා ඔවුන් ඇසුවා මගේ මාමණ්ඩිය පිළිතුරක් දෙන්නට පෙර මා කීවා ගෘහපතිවරුනි මගේ මාමණ්ඩිය මා නිරපන්නට තදින් අනුදුන් විට මං ඒකට අවනත නොවීම නැනවත්යයි මා හිතන්නේ නැහැ. නමුත් ඔබ මා නිර්දෝෂී බව පිළිගත් නිසා මෙතනින් මේ දැන් උනත් යන්නේ සතුටින් කියයි මම කීවේ. මිගාරට කතා කරගන්න බැරි වුණා. මන් මගේ මැදිරියට ගිහින් මගේ සේවිකාවන්ට කීවා මාගේ දේවල් සේරම සූදානම් කරන්න කියා. ඔබතුමිය සැබවින්ම යන්නට සිතුවාද? මහා කච්චායන හිමි විමසයි. නිසකවම මා යන්නට සිතුවා. උතුම් වූ ආර්ය භික්ෂූන් වහන්සේලාට ගෞරව නොකරන තැනක මට මොහොතක්වත් රැඳෙන්නට බැරි වුණා. යයි විශාකාගේ කඩිනම් පිළිතුර වුණා. ඒ අතර මිගාර මගේ වැඩිහිටි අනුග්‍රාහකයන් කැඳවා මට පහත මාලයට එන්නේයි පණිවිඩයක් එව්වා. මා ඒ ශාලාවට ආවිට ඔහු කීවා දයාබර දියණියනි මගේ හැඟුම් වාවාගත නොහැකිව එසේ හැසිරුණාට මට සමාවන්න මා කීවා දයාබර මා මණ්ඩියනි මං ඔබට සමාව දෙනවා නමුත් මා මේ වහලයට රැඳෙන්නේ තව එක් අවස්ථාවක් දුන්නොත් පමණයි කියා දුවේ ඕනෑම දෙයක් ඉල්ලන්න කියා ඔහු බලාපොරොත්තු ඇතිව පැවසීය මා කීවා මා බුදු හිමියන්ගේ නොසැලෙන දායිකාවක් මං කැමති හැකි හැම විටම උන් වහන්සේගේ ශ්‍රාවක උතුමන්ට සිව්පසෙන් සංග්‍රහ කරන්නට දාණය පිළිගන්වන්නට මට ඒ අවස්ථාව නොදුන්නොත් මං මේ මොහොතේම මේ නිවසෙන් යනවා කියා මිගාර කීවා දුවනිය ඔබට ඒ සඳහා සම්පූර්ණ නිදහස තිබෙනවා කියා මන් තව වචනයක්වත් නොකියා මගේ සේවිකාවන්ද රථයද කැඳවුවා. ඒ දිනවල බුදුන් වහන්සේ වැඩ සිටි තැනට ඒ මොහොතේම ගියා. උන්වහන්සේට වැඳ පසුවදා නිවසේ දාණයට ආරාධනා කළා. උන්වහන්සේ යලි දැකීමෙන් මා කෙතරම් සතුටු වුණාදයත් මගේ මාමණ්ඩිය සමග වූ කලහය සහ මුලින්ම අමතක වෙලා ගියා. පසුවදා බුදුන් වහන්සේ මහා සංඝ සමූහයක් සමග දාණයට වැඩියා. මේ ගැන ආරංචි වූ මිගාරගේ නිරුවත් නිගණ්ඨ පිරිසකුත් ආවා. ඒ අය මිගාරට දන් බෙදන්නට ඉඩ දුන්නේ නැහැ. නමුත් දානෙන් පසු බුදුන් වහන්සේ දෙසූ ධර්මයට සවන් දීමෙන් ඔහුව වළක්වන්නට ඔවුන්ට බැරි වුණා. ඔවුන්ට කරන්නට හැකි වූයේ බුදුන් වහන්සේ හා මිගාර අතර තිරපටක් ඇදීම පමණයි විශාකාව කියයි. ඒ කියන්නේ නිගණ්ඨයන් සිතුවාද නිකම් තිරපටකින් බුද්ධ ධර්මය වසන්නට හැකිය කියා යයි මහා කස්සප හිමි විමසන්නේ පිළිතුරක් බලාපොරොත්තුෙන් නොවේ. ඇත්තෙන්ම මටත් හිතුනේ එසේමයි. මේ වන විටත් මිගාර තම නිර්වත් නිගණ්ඨයන්ගෙන් ලැජ්ජාවට පත් වෙලයි හිටියේ. ඒ අයත් තේරුම් ගන්නට ඇති හැමදාටම ඒ අයත් මෙතනින් පිටමන් වනවා කියා විශාකාව පවසයි. ධර්ම දේශනාව අවසානයේ මගේ මාමණ්ඩිය සෝවාන් වුණා. ඔහු අර නිෂ්පල තිරපට ඉවත් කරගෙන බුදුන් වහන්සේ පාමුල වැඳ වෙටි තිසරණ සරණ ගියා. ඔහු හැඟුම්බරව මට කීවා අද පටන් ඔබ තමයි මගේ මෑණියන් කියා ඒ හදිසි වෙනස්වීමෙන් මන් සතුටු වුණා. නමුත් බුදුන් වහන්සේගේ බැල්මෙන් මා තේරුම් ගත්තා මං අහංකාර නොවිය යුතු බව. විශාකා මෙයින් පසු තමා අවට සුදු හැඳ සිටින ස්ත්‍රී සමූහය දෙස බලයි. ඇය සුසුමක් කියලා ඔවුන් අමතයි. මා දන්නවා ඔබ සැම මේ කතා කෝටි වාරයක් අසා තිබෙනවා. මා මෑණියන් ලෙස පිළිගත්තාට පසු මිකාර බුදු හිමියන්ට කීවා අද මා උතුමන්ට දානමාන පුද කිරීමෙහි සැබෑ අරුත ඉගෙන ගත්තා මගේ ලේලිය මගේ නිවසට මහත් දායාදයක් ගෙන ආවා කියා මා බුදුන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් පසුදින දාණයට ආරාධනා කළා. පසුව උන්වහන්සේගේ ධර්ම දේශනාව අසා මගේ නැන්දනිය සෝවාන් වුණා. එදායින් පසු මගේ නිවස හැම විටම බුදුන් වහන්සේට ධර්මයට හා භික්ෂුන් වහන්සේට විවර වුණා. මිගාර සිටුතුමාට බුදුන් වහන්සේව මුණ ගැස්සුවාට ඔබට කෘතගුණ පෑ ආකාරය ගැන අපට කියන්නට අමතක කරන්න එපා. යයි ආනන්ද හිමි පවසයි. ඒ ටික නොකියා බෑ. ස්වාමීනි ඔබත් ඒ කොටසට හවුල් නේද? විශාකා සිනාසෙයි. රාතුන් වහන්සේලාද විශාකාවගේ පවුලේ උදවියද ඈ කියන්නට යන දේ හොඳාකාරව දනිති. ඈ කතාව ආරම්භයි. සෝවාන් වීමේ ප්‍රීතියෙන් සිටි මිගාර සිටුවේ මගේ මංගල මේල පළඳනාව මට ඊටාම බාධකයක් කියලයි. එය බොහෝ වෙලාවට විසිතුරු වැඩි. එය පැළඳීමටත් අපහසුයි. හිඳ ගැනීමේදී තවත් අවහිරයි. ඒ නිසා ඔහු අදහස් කළා දිවා රාත්‍රී ඕනෑම විටක ඇඳීමට පහසු වන රණින් හා මැණික් වලින් සැරසූ වෙනත් ඇඳුමක් සකස් කිරීමට ඔහු මේට හුඟක් වියදම් කළා. මේ අඳින්නට පෙර මට සුවඳ පැන් කල සොලසකින් නාන්නටත් සිදු වුණා. බුදු හිමියන් ඉදිරියේදී පැළඳ සිටින්නටත් සිදු වුණා. මිගාරට මා කෘත ගුණ පෙන්වන්න ඕන නිසාම මා එය ඇඳා මිස ඇත්තෙන්ම මට නම් එය අවශ්‍ය උනේ නැහැ. මගේ මංගල ඇඳුමත් ඒ වෙනකොට මා ළඟ තිබුණා. මිගාර අලුතෙන් නිම වූ ඇඳුම මගේ මංගල ඇඳුම අසලකින්වත් තියන්නට බෑ. සාවත්ති නුවරවැසියන් සිටුවේ මන් හරි වාසනාවන්ත ගැහණියක් කියා. එය හරි. තවමත් එය ඒ විදිහයි. මං හැම විටම නිරෝගී. මගේ හිසකෙස් පැසිලා නැහැ. දරුවන් කිසි කෙනෙක් මට කරදරයක් කරලා වදයක් දීලාත් නැහැ. මාවට හැම දෙයක්ම ඕනෑ තරම් තිබෙනවා. ඒක මගේ ස්වභාවික තත්ත්වයක්. අන් අය හිතනවා ඒ වාසනාව මා ළඟ තිබෙන නිසා ඒ අයටත් ඒ වාසනාව උදා වෙනවා කියා සැවැත් නුවර වැසියන්ට සෑම විටම උවමනා වුණා හැම වැදගත් අවස්ථාවකම මා මුලසුනේ තබන්නට ඒ හැම විටම මිගාර නිර්මාණය කළ ඇඳුම මට අඳින්නටත් සිදු වුණා. සිත්තරේකට කියා ඔබ ඒ පළඳිනාව පැළඳ ඉන්න ආකාරය චිත්‍රයකට නැගුවා නම් අපටත් අද එය දකින්නට තිබුණා. යයි ඇගේ දියණිය පවසයි. මං ඒ ගැන හිතුවේ නැහැ. මං හැම විටම වෙන වැඩවල යෙදුන නිසා එහෙම දෙයක් ගැන හිතන්නට වෙලාවක් තිබුණේ නැහැ. ඒ උනත් දවසක් මං බුදු හිමියන් වැඩ සිටි ආරාමයේ උත්සවයකට ගියා. උන්වහන්සේ හමුවට මෙය පැලඳ යාමට නුසුදුසිය සිතා මගේ හිතවත් සේවිකාවක් අතට දුන්නා. මං බුදු හිමියන් හමුවට ගිහින් වැඳ උන්වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දුන්නා. යයි විශාකාව පවසයි. එතෙන් සිට කතාව මා කියන්නද? යයි ආනන්ද හිමි විමසද්දී විශාකාව අකමැත්තෙන් සිනාසෙයි. විශාකාවගේ මෙහි කාර්ය මේ පළඳනාව විහාරයේ තමා ගියා. උත්සවයේ අවසානයේ විශාකාව ආරාමයේ වෙනත් කටයුතු වලට සම්බන්ධ වෙලයි හිටියේ. ගිලන් භික්ෂූන් ගැන සොයා බලලා බෙහෙත් හේත් දීලා සාමණේරයන් වහන්සේලාගේ උවමනා එපාකම් බලා සොයා කටයුතු කළා. ආරාමයෙන් පිටවන්නට මොහොතකට කලින් ඈ සේවිකාව දෙසට හැරි පළඳනාව ඉල්ලුවා. ඈ කීවා අනේ සිටු දේවියනි මට ඒක අමතක වුණා කියා විශාකාව කීවා එය ගිහින් අරගෙන එන්න කියා සේවිකාව යන්නට කලින් විශාකාව ඇයට කීවා ආනන්ද හිමියන් ඒ පළඳනාව ආරක්ෂාවට වෙන තැනක තබා ඇතනම් උන්වහන්සේට කියන්න එය අයිති උන්වහන්සේට කියා. ඇය දන්නවා මා එවැනි දේ පරිස්සමට අරන් තබන බව. සේවිකාව පළඳනාව ගැන අසන්නට මා ළඟට ආවා. මා කීවා එය හිනි පෙළ කෙළවර එල්ලා තිබෙනවා කියා. ඇය සිටුදේවිය කීදය මා සමග කීවා. ඒ මොහොතේම ඇය විශාකා මහා උපාසිකාව සොයා ගිහින් ඒ ටික කිව්වා යයි ආනන්ද හිමි පවසයි. ඒත් මට හිතුණා ඒ වගේ වටිනා දෙයක් උන්වහන්සේට කරදරයක් වේවි කියා. රත්තරන් මැණික් ඇල්ලෝ දෙයක් ආරාමයකට මොන එහෙකටද මං හිතුවා එය විකුණා ලැබෙන මුදලින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දෙයක් ලබා දෙන්න. ඉතින් මං හිතුවා එය විකුණා ලැබෙන මුදලින් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දෙයක් ලබා දෙන්නට. ඉතින් මං ඒ ආනන්ද හිමියන්ගෙන් රැගෙන රන් කරුවෙක් වෙතටගෙන ගොස් තක්සේරු කළා. මං ඒ ඇතෙකුගේ පිට එලා සැවැත් නුවර වීදි දිගේ ගෙන ගියා. එය විකුණුනේ නැතිවීම ගැන මා නම් පුදුම උනේ නැහැ. එය ගන්න තරම් කිසිවෙකුට වත්කමක් තිබුණේත් නැහැ. ඉතින් මං හිතුවා මටම එය මිලදී අරන් ඒ මුදල භික්ෂුන් වහන්සේලාටම පූජා කරන්නට රන්කරුවා සඳහන් කළ මුළු මුදල කහවණුවෙන් රථයක පුරවා ආරාමයට ගෙන ගොස් බුදුන්ට පූජා කළා. ඒ වගේ රන් පිරවූ ගැල් රථයක් සැවැත් නුවර වීදි දිගේ යනකොට හැමදිනාම බලන්නට ඇති නේද? උපාලි හිමි පවසන්නේ සිනාවකිනි. ඊටත් වඩා අවධානය යොමු වුණේ ඇතා පිටගෙන ගිය මීල පන්දනාවට. එදා ගැන හිතනකොට මිනිස්සු හිතන්න ඇති මට මුදල් නැතිව ගිහින් මෙය විකුණනවා කියලා. මං කීවේ මේ සැවැත් නුවර හා ඒ අවට යොදුන් ගණන් දුර මිනිසුන් දැකලා තිබෙනවා මොකක් හරි උත්සවයකට මං ඔය මේල පළඳනාව දාගෙන යනවා. ඉතින් ඔබතුමිය රන් කාවනු අරන් ආරාමයට ගියාම මොකද උනේ? යයි සෝපාක හිමි විමසයි. මං බුදු හිමියන්ට කීවා මේල පළඳනාව පිළිබඳව සිද්ධිය. එය මට යලිත් අඳින්න නුසුදුසු බවත් මං එය විකුණු බවත් කීවා. මන් බුදුන් වහන්සේගෙන් ඇසුවා මේ රන් සියල්ල භික්ෂුන් වහන්සේලාගේ යහපතට යොදවන්නේ කෙසේද කියා දෙවරක් නොසිතා උන්වහන්සේ කීවා මේ නුවර නැගෙනහිර දොරටුව අසල ආරාමයක් හැදුවා නම් යහපති කියා මේ අදහස ඇසුව සැනින් සුදුසු භූමිය මිලදී ගත්තා ඒ මොහොතේම ගෘහ නිර්මාණය ගැන හිතන්නට වුණා දිනක් මට ආරංචි වුණා බුදුන් වහන්සේ සැවැත් නුවරින් පිටත්ව උත්තර ద్వාරයේ දිසාවට ඇවිද යන බව. ඒ කියන්නේ උන්වහන්සේ නුවරින් පිටතට යන බවයි. මං ඒ මොහොතේම දුව ගිහින් කීවා ස්වාමීනි මේ ආරාමයේ නිම කළාට පසුව වඩින්න ඔබ වහන්සේ කැමැති ආකාරයට මේ නිමවන්නට ඕනේ කියා උන්වහන්සේ මා දිහා බැලුව විදිහෙන් මට වැටහුණා උන්වහන්සේට රැඳෙන්නට බැරි බව මං හිතුවා උන්වහන්සේ කාට හෝ පිහිටවන්නට යනවා කියා. ඔබ වහන්සේට මෙහි රැඳෙන්නට බැරි නම් ඒ අතරවාරයේ මේ නිර්මාණ කටයුතු බලන්නට භික්ෂුන් වහන්සේලා කිහිප නමක් රඳවා යන්න කියා මන් උන්වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ කීවා විශාකාවෙනි ඔබ කැමති භික්ෂුවගේ පාත්‍රය තෝරා ගන්න. කියා ගොඩනැගිලි නිමවුමේ අතීන්ද්‍රීය ශක්තියක් ඇති ගරු මුගල්ලාන හිමි වඩාත් සුදුසුයයි මට සිතුණා. මුගලන් හිමියන් තමයි ඊට සුදුසුම පුද්ගලයා යයි ආනන්ද හිමි පවසයි. මුගලන් හිමියන් සියල්ල ඉක්මනින් සොයා බලන්නට වග බලා ගත්තා. කිසි දෙයක් අඩුපාඩුවක් නැතිව හැම දෙයක්ම හොඳින් සිදු වුණා. දේශකුණේ ප්‍රශ්නයක් තිබුණේත් නැහැ. වෙනත් අර්බුද ඇති උනේත් නැහැ. බුදුන් වහන්සේත් මාත් මාස 9ක් ඈත ගිහින් පෙරලා එන විට ආරාමේ නිමවා තිබුණා. විශාකාවෙනි ඔබ තන වූ ඒ ගොඩනැගිලි දුටුවාම මට දැස් අදහා ගන්නට බැරි වුණා. ආශ්චර්යමත් ඊටාම අපූර්ව නිර්මාණයක්. යටි මහලේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මැදිරි 500යි ඉහළ මහලේ මැදිරි 500යි. මේ හැරෙන්නට භාවනා කුටි 500යි. රැස්වීම් ශාලාවක් වෙනත් ඉඩ පාඩු ඇති මැදිරි හැම දෙයකටම ප්‍රයෝජනවත් වෙන ආකාරයට හැම දෙයක්ම සැලසුම් කරලා තිබුණා. ඊයි ආනන්ද හිමි පවසයි. මා ඇසුවා බුදු හිමියන් ඊළඟ වස්සානයේ ඒ නව ආරාමයේ වස් වසනවාද කියා උන්වහන්සේ එකඟ වුණා. මා බුදුන් වහන්සේට හා භික්ෂූන් වහන්සේලාට ස්තුති කරමින් දන් පිළිගැන්වුවා. යයි විශාකා පවසයි. මේ කටයුතු අවසන් වන විටම ඔබේ මිතුරියක් ආවා නේද බිම අතුරන කොටසින් දායක වන්නට ආනන්ද හිමි පවසයි. ඇයගේ හිත නොරිදවා ඔබ සියල්ලම සැලසුම් කර තිබුණත් ඇයට පැවසුවා බිම ඉඩකඩ තෝරා ගන්නට කියා වැඩි කල නොයා මා දුටුවා ඔබේ මිතුරිය මුල්ලකට වී හඬනවා ඈ දුකින් හා කැළඹීමකින් මං ඇසුවා ඇයි කියා ඈ කීවා බිම සකස් කරන්න ඉඩක් නැහැ කියා ඇගේ උවමනාව තීරුම්ගත් මා ඇයව ගෙන ගියා ගිනි පෙළක් පාමුල නොවැසුන බිම් කොටසකට එතන තමයි භික්ෂුන් වහන්සේලා ආරාමයට ඇතුල් වීමට පෙර දෙපා දෝවණය කරන්නේ මං කීවා මේ තමයි සුදුසුම තැන කියා ඈ ඊටාම සතුටු වුණා ආනන්ද හිමි පවසයි ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව නම් කියා නිම කරන්නට බෑ ඇත්තටම ඊට හේතුව මගේ අමතක වීමයි ඔබ වහන්සේ ඇයට උදව් කිරීම ගැන මා ඊටාම කෘතඥ වෙනවා යයි විශාකා පවසයි. මේන් පසු මාස හතරක්ම ඔබතුමිය සියලු භික්ෂූන් වහන්සේලාට නොකඩවා දන් පිළිගැන්වුවා. සෑම අවශ්‍යතාවයක්ම සපිරුවා. දිනක ඔබ සෑම භික්ෂුවකටම දන් පිළිගැන්වූ සිවුරු මට මතකයි. ඒවා මේට පෙර කිසි දිනක නොලද තරම් අගනා සිවුරු ඒ එල් මාසයේ පොර පෝදායි. ඔබේ දානමේ කටයුතු සියල්ල ඉතා හොඳින් සිදු කෙරුණා. යයි ආනන්ද හිමි පවසයි. ඔබතුමිය ඊටාම් උත්කර්ෂවත් උත්සවයකින් ආරාමයේ බුදුන් වහන්සේට පූජා කළා. එවන් උත්සවයක් අපි මේට පෙර දැක නැහැ. ඒට දහස් ගණන් ජනි ජනයා එකතු වුණා. ඇත්ත මම ආරාමයේ බුදුන් වහන්සේට පූජා කර පුර හඳ සහිත රාත්‍රියේ ඒ හැම අංගණයකටම ගමන් කළා. සමහර විට මා ගීත ගායනා කරමින් නර්තනයේ යෙදුණා. මගේ ඒ හැසිරීම නුසුදුසු වන්නට ඇති. නමුත් මට නම් සතුට වාවා ගන්නට බැරි වුණා. මන් මුළු රාත්‍රියේම ගී ගයමින් නැටුවා. පෙර ආත්ම භාවයන්හි සිට පතා ආදයක් අද ඉටු වුණා වාගේ දැනුණා. හැම දිනම හිතන්නට ඇති මා උමතු වෙලා කියා. නමුත් මට සතුට වාවා ගන්නට බැරි වුණා. මගේ හැසිරීමට බුදුන් වහන්සේ මට අවවාද නොකළ එක ගැන මට පුදුමයි. නමුත් උන්වහන්සේ එහෙම දෙයක් කරන්නේ නැහැ. මා කතරම් සතුටින්ද කියා උන්වහන්සේ දැන සිටියා. ඔබේ රඟපෑම මවාපෑමක් නම් නොවේ ආනන්ද හිමි පවසයි. නමුත් ඔබ ඒ සතුට මුළු භික්ෂූන් වහන්සේලා පිරිසටම දැනෙන්නට සැරැස්සුවා. ඒ වගේම පැමිණ සිටි පිරිසට ඔබේ සතුට දැනෙන්නට සැලැස්සුවා. රහතුන් වහන්සේලාත් විශාකාවගේ දරු මිනිපිරිකලත් මේ මොහොතේ ප්‍රීතියෙන් පිනා යන්නේ ඇගේ ඒ සතුටු සහගත රංගනය සිහිපත් කරමිනි. බුදුන් වහන්සේගේ අග්‍ර උපාසිකාව දායිකාව වූ ඇය ඕනෑම දෙයක් නොපැකිලිව කරන්නේක බව හැම දිනාම දනිති. ඒ දිනවල ඇගේ ඒ උතුරා යන සතුටින් කළ කීදෑ පුරාවෘත්තයක් වූ තවමත් රැව්දෙයි. මා මේ රැස්වීම විසුරවා යන්නට අකමැති වුණත් දැන් ඊටාම රැබෝ වෙලා හිට අලුයමින්ම අපේ රැස්වීම ආරම්භ කළ යුතුය. විශාකාවෙනි හැම විටම ඔබතුමිය කළ හැම දෙයටම මා ස්තුතිවන්ත වනවා. විශේෂයෙන් අද මෙහි පැමිණ ඔබේ බොහෝමතක අප සමග හවුල් කර ගැනීම අපට මහත් අස්වැසිල්ලක් යැයි කස්සප හිමි පවසයි. මං හිතනවා මා ඔබ වහන්සේලාව ඕනෑමට වඩා දිගු වේලාවක් රඳවා ගත්තේ නැහැ කියා මං විශේෂයෙන්ම මගේ මේ දැරිවියන් සමග ඇවිත් අද හරියට සතුටු වුණා. මේ අලුත් ආරාමය බුදුන් වහන්සේ නැතිව පූජා කරන්නට වීම ගැන මට කනගාටුයි. නමුත් අද මාලද සතුට සිහි කරද්දී එය දරා ගන්නට පුළුවන් නිසකවම මෙය සතුටු අවස්ථාවක්. විශාකාව සැනින් සැදී පැහැදී සිය පරිවාර පිරිස සමග යන්නට නැගිටී. විචාකාව සංසුන්ව ඉදිරියෙන්ම ගමන් කොට රහතුන් වහන්සේලාට වඳී. ඇගේ පිරිසද ඈ අනුව වඳිති. එය අසිරිමත් දිනයක සතුටු බර අවසානයකි. රහතුන් වහන්සේලා වෙනදාටත් වඩා වැඩි සතුටකින් සිය කුටි කරා වඩිති. ආනන්ද හිමි පටු මග නැවති බුදු හිමියන් වැඩ සිටියානම් ඈ ඊටාම සතුටු වෙනවා. යයි තමාටම किया गत्ता